තමයි ප්‍රඥා මේ පංච නීවරණ ධර්ම සෝවාන් ඵලයට පත්වීමෙන් පසු සම්පූර්ණයෙන් නැති වී යනවාද කියලා මේ අහන්නේ. අරිහත් ඵලයේ දක්වා පවතිනවාද? පංච නීවරණ ධර්ම කියන එකේ කොටසක් තියෙනවා. පංච නීවරණ ධර්ම කියන්නේ නීවරණ කියන වචනයෙන් විග්‍රහ වෙන්නේ. යම්කිසි ආකාරයෙන් මේ නිවන් මඟ වහනවා කියන එකයි. යම් කිසි පාප කොටසක් නිවන් මඟ වැහෙනවා නම් ඒක පංච නීවරණ කොටසලා යිති. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුත විචිකිච්ඡා කියන මෙන්න මේ කාරණාවන්. ඒ තුල තියෙනවා එක්තරා කොටසක් පංච නීවරණ. අන්නේ කොටසේ තියෙනවා අපාගත වෙන ශක්තිය. ඒක අහක් වුණාට පස්සේ තව කාමච්ඡන්දය තුල චන්දරාගයක් ඉතුරු තියෙනවා. ඒ චන්දරාගය තුල තියෙනවා ශක්තියක්. අනාගාමී ඵලයෙන් අහක් වෙන කොටසක් තියෙනවා. තවත් ඉතුරු වෙන කොටසක් තියෙනවා. ධර්මයේ චන්දරාගයක් තියෙනවා. අරිහත් ඵලයෙන් ඒක අතිවර වෙන්න ඕනේ. කාම ඡන්දේ කියන අවස්ථාවෙන් පෙන්වන්නේ අර නරක මහරිය. හැබැයි ඒක මුල් කරගත පාප කර්මයන්ගේ අන්තිම ශේෂ මාත්‍ර පාපේට අත්හැරෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ අරිහත් ඵලයේ. කාම ඡන්දේ තව විදියකින් කියනවා නම් දසකුසල් කැටි කර කියන වචනයක් කියලා පෙන්නනවා. එහෙනම් හිතෙන් කයෙන් වචනෙන් යම්තා පව් කෙරෙනවා නම් ඒ සියල්ල කැටි කරලා ගත්ත වචනයකටත් මේ පංච නීවරණ කියන්නේ එබඳු දස අකුසල් කැටි කරගත්ත කියන වචන කියන තවත් නමක් කියලා පේනවා. එහෙනම් දස අකුසලයේ තුල ඉස්සෙලාම නැති වෙන එහෙනම් පංච නීවරණයන් කියන්නේ දස අකුසල්. දස අකුසල් වල තියෙනවා පංච නීවරණ. මේකේ නීවරණ කොටස නැති වෙන්නේ සෝවාන් ඵලයේදී. දස අකුසල් කොටස සම්පූර්ණ නැති වෙන්නේ අරිහත් ඵලයේදී. දස අකුසල් කියන එකේ ওই සියල්ලේ සම්පින්ඩනයක්. දැන් ඔක දකින්න ඕනේ වෙනස. ඕකේ එක්තරා කොටසයි නැති වෙන්නේ පංච නීවරණ කියන කොටස නැති වෙනවා සෝවන් ඵලයේදී. ඉදිරි කොටස් තව තියෙනවා. සකෘදාගාමි ඵලයේදී සුනී වෙන කොටසක් තියෙනවා. අනාගාමි ඵලයේදී නැති වෙන කොටසක් තියෙනවා. අරිහත් ඵලයෙන් කෙලවර වෙන කොටසක් තියෙනවා. ඒ කොටස් ඔක්කොම නැති වුනහම පංච නීවරණ සහිත දස අකුසල් සියල්ල නැති වෙලා යන්නේ අරිහත් ඵලයෙන්. නීවරණ කියන වචනේ පෙන්නන්නේ නිවන් මාර්ග වහනවා. නිවන් මඟ වහලා තියෙන ප්‍රධාන වැහිල්ල තමයි ඇරෙන්නේ සෝවාන් ඵලෙයි. හැබැයි නිවන් මඟ සම්පූර්ණ ඇරුණා නම් අරිහත් ඵලෙයි. එදෙන්න ඇරුන්නේ නැහැ එකපාර. එහෙනම් අපාය යන කොටසෙන් ඇරිලා ගියාට තව කාම ලෝකෙන් ඇරිලා ගියේ නැහැ. අනාගාමී වෙනකොට කාම ලෝකෙන් ඉවත් වෙන මට්ටමට ඇරුණා. තව ටිකක් ඉවරයි. හැබැයි දස අකුසල් වල තව ඉතුරු තියෙනවා. එහෙනම් ඒකත් නීවරණ කියන එකේ නීවරණ කියන වචනේ දැම්මේ නැතුවට අකුසල් පැත්තෙන් තව කොටසක් ඉතුරු තියෙනවා. සියලු පාප ඉවර වුණාම බාහිත පාපී කියන රහතන් වහන්සේට. උන්වහන්සේගෙන් තමයි දස අකුසලියම සහ මුලින් කෙලවර වෙන්නේ. ඉතින් මේවා හොයන්න යන්න එපා. මේ විශේෂයෙන් මේක ගැන හිතන්න දෙයක් නැහැ. අවශ්‍ය වෙන්නේ මොකද්ද? මේ ධර්ම අවබෝධයට හේතු වෙන මූලික ධර්මයේ හේතු කරගෙන අනුගමනය කරන්න. එහෙනම් අනිච්ච දුක්ඛ නැත හොඳට වටහා ගන්න. වටහාගෙන ඒ අනුසාරයෙන් ස්කන්ධ ධාතු ආයතන වාදී තියෙන මේ ලෝකයේ අනිච්ච වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි බලන්න පුරුදු වෙන්න. ඒ ටික බලාගෙන ගියාට පස්සේ මම එබඳු වන්නා ලෝකයක් තුළ හිතෙන් කායෙන් වචනෙන් මේ පැත්තට නැඹුරු වෙන කටයුතු කොච්චර තියෙනවද කියලා බලලා මනස සිහියෙන් ඉඳලා ඒව හැකින්නේ කඩු කරගන්න බලන්න. ඒතොර ආර්ය මාර්ගයේ වැඩෙනවා. වැඩිලා අවසාන වෙලා නැති හින්දා හිතා ගන්න අරිහත්ත්වයටපත් වෙලා ඉතාකල් මං අතරමගේ තැන් හොයන්නේ නැහැ. මං දැන් කොයි තත්ත්වයටපත් වෙලාද එහෙම ඕන්නේ නැහැ. අරිහත්ත්වයටපත් වෙනපත් අරිහත්ත්වයටපත් වෙනකන් මාර්ගය අනුගමනය කරන්න ප්‍රගුණ කරන්න පුරුදු වෙන්න. ඒතර මේ ප්‍රශ්න නෑ නැත්නම් මේ අහගෙන ප්‍රශ්න වලට පැටලෙනවා. මේ වගේ මේ ප්‍රශ්න ඇති කරගත්තාම